පින්වත්නි අප පසුගිය දිනෙහි කතා කළේ සමාධි සම්බෝධ්‍යංගය පිළිබඳ විස්තරයක්. සතිපට්ඨාන සූත්‍රයේ බෝධ්‍යංග අබ්බයෙහි බුදුරජාණන් වහන්සේ බෝධ්‍යංග සත පිළිබඳවම දේශනා කොට වදාළා. එයින් අද අපට කියන්නට තියෙන්නේ අන්තිම බෝධිංගයේ හැටියට දැක්වෙන උපේක්ෂා සම්බෝධිංගයේ පිළිබඳ වූ විස්තරයක්. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සන්තං වා අච්ඡත්තං සති සම්බුද්ධංගං අත්තිනේ අච්ඡත්තං සති සම්බුද්ධංගෝති පජානාති අපන්තං වා අච්ඡත්තං සති සම්බුද්ධංගං නත්තිනේ අච්ඡත්තං සති සම්බුද්ධංගෝති පජානා වර්තනවා. සම්තං වා අච්ඡත්තං උපේක්ෂා සම්පුච්ඡංගම් අත්තිනේ අච්ඡත්තං උපේක්ෂා සම්පුච්ඡංගෝති පජානාති අසම්තං වා අච්ඡත්තං උපේක්ඛා සම්පුච්ඡංගම් නත්තිමේ අච්ඡත්තං උපේක්ඛා සම්පුච්ඡංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්පුච්ඡංගස්ස උපාදෝ හෝති පංච පජානාති යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා හෝති පංචපදානා. එලෙසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තේරුම ඒ භාවනා කරන යෝගාවචරයා තුල උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇතිවන කල්හි ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇතිවන බව දැනගනී. යම් අවස්ථාවකදී මේ උපේක්ෂා සම්බෝධිංගය නූපදී නම් ඒ නූපදනා බවද දැනගන්න. නූපන්නා වූ උපේක්ෂා සම්බෝධිංගය යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපදී නම් ඒ බවද දැනගනි. උපන්නා වූ උපේක්ෂා සම්බෝධිංගය භාවනා වශයෙන් වැඩේ නම් සම්පූර්ණ වේ නම් ඒ බවද දැනගන්න. කියන එකයි ඒ පාලි පාඨයෙන් දැක්වෙන තේරුම. ඉතින් උපේක්ෂා සම්බෝධ්‍යංගය කියන බෝධ්‍යංගයක් ඇතුළත දැක්වූ මේ උපේක්ෂාව නම් කවරේද කියන එක පළමු කොට දැනගතියි. උපේක්ෂා කියන වචනය යෙදෙන අවස්ථා කීපයක්ම ධර්මෙහි එනවා. ඒනිකේ අවස්ථාවක් අපි සිත් පිළිබඳව කතා කරන විට දැනගන්නවා උපේක්ෂා සහගත සිත් කියලා. උපේක්ෂා සහගත චක්කු විඥාන, සෝත විඥාන ඔය ආදි වශයෙන් ඒ උපේක්ෂා වේදනාව දැක්වීම සඳහා ඒ වචනය යොදාගන්න. වේදනා කියන්නේ අරමුණු රස දැනගන්නා නැත්නම් අරමුණු රස විඳින අරමුණු රස විඳින ස්වභාවයට කියන උපේක්ෂාව. අරමුණු රස විඳීම රස විඳින උපේක්ෂාව මේ වේදනාව. ඒතකොට මේ වේදනාව මධ්‍යස්ථ ආරම්මන රසය අරමුණේ ඇති ඒ රසය විඳින්නේ එයින් සෝමනස්සයක් හෝ ධම්මසක් හෝ ඇති නොවන පරිදි මධ්‍යස්ථ රසයෙන් නම් ඒකටයි කියන්නේ උපේක්ෂා ඒ ඒ වචනේ තේරුම උපේක්ෂා කියන එකේ මදහත්ව බැලීම කියන එක. ඒකේ වේදනාව පිළිබඳවත් එහෙම දැක්වෙනවා උපේක්ෂා වේදනාව. උපේක්ෂා වේදනාව දැක්වීමට උපේක්ෂා කියන වචනය ධර්මෙහි එනවා. ඔය ධ්‍යාන පිළිබඳ කතාවේදී ධ්‍යානාංග පිළිබඳව කතා කරන විට චතුර්ථ ධ්‍යානය ඒ චතුස්කමයි හැටියට එම නැත්නම් පංචම ධ්‍යානය දැක්වෙන තැන උපේක්ෂා ඒකග්ගතා සහිත පංචම ධ්‍යානය කියලා අපි ඉගෙන ගන්නවා. එතන කියන උපේක්ෂාව අර වේදනෝපේක්ෂාව නෙවෙයි. වේදනාවකින් ලැබෙන උපේක්ෂාව නෙවෙයි. ඒ උපේක්ෂාව තමයි తත්‍ර මච්ඡත්තතා ගන්නේ අප අභිධර්මයේදී ඉගෙන ගන්න. අභිධර්මයේ එන සෝභන සාධාරණ චෛතසික 19ක් තිබෙනවා. ඒ 19න් එක ධර්මයක් තමයි తත්‍ර මච්ඡත්තතා කියන්නේ. සද්ධා සති විරිය සත්‍ර අලෝභ දෝෂ සත්‍ර මධ්‍යස්ථතා චිත්තපස්සද්ධි ආදී වශයෙන් කියන්නේ එතන සත්‍ර මධ්‍යස්ථතා කියන මේ තමයි මේ උපේක්ෂා සම්බෝධ්‍යංගයේ වශයෙන් ලැබෙන්නේ එහි ස්වභාවය අපි චෛතසිකයක් වශයෙන් ඉගෙන ගන්නා විට දැනගන්නේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වේග සමතාව ඇති කරන ධර්මයේ හැටියට චිත්ත චෛතසිකය ඔය කියන්නේ යම් ශක්ති විශේෂ සිත පිළිබඳව පවත්නා ධර්ම ඒවා අපේ යුතුව තිබෙන්නේ යම් යම් ශක්තියින් වශයෙන්. අනේ ඒවායේ තිබෙන ඒ චෛතසිකයන්ගේ තිබෙන වේග සමතාව එක ධර්මයක් අනිත් ධර්මයක් පරයා ඉස්මතු වීම ආදිය නවත්වා නැතිකොට ඒ ධර්මයන්ගේ සමතාව ඇති කිරීමේ චෛතසිකයේ හැටියට දක්වන්නේ සතර මච්ඡත්තතාවය. ඒක හරියට විශාල බරක් ඔසවාගෙන යන දෙදෙනෙක්. අපි ගනිමු මේ පොල් කොටයක්, ඒ වගේ බර දෙයක්. කරේ තියාගෙන දෙපැත්තෙන් කරේ තියාගෙන, කොන් දෙක කරේ තියාගෙන මිනිස්සු මිනිසයන් දෙදෙනෙක් යනවා. මේ දෙදෙනා ඒ බර ඔසවාගෙන යන විට ඔවුන් දෙදෙන සමව ගමන් නොකළොත් සිදුවන්නේ ඒ බර උන් කරින් අතෑරෙන්නේ. ඉස්සරහින් යන එක්කෙනා වේගයෙන් යන්නට පටන් ගත්තොත් ඒ තරම් වේගයකින් අනෙකාට යන්න බැරි නම් සිදුවන්නේ අර කලින් යන එක්කෙනා එක කදින් අල්ලගෙන යන විට පස්සෙන් යන එක්කෙනාගේ කරෙන් මේ පොටේ පනින්නට එතකොට ඒ බර ඔසවාගෙන යාම සිදුවන්නේ නැහැ. නමුත් මේ දෙදෙනාම සමව ගමන් කරනවා නම් අපේක්ෂිත තැනට ඒ බර ඔසවාගෙන යන්නට වුණට පුළුවන්. ආ මේ වගේ මේ එක සිතක පහළ වෙන මේ චිත්තචෛතසික ධර්ම සමූහය ඒ ධර්මයන්ගෙන් සිදුවන සාමූහික ක්‍රියාව ඒ එක එක ධර්මයකට අයත් වෙන වෙනම ක්‍රියා පිළිද. සිතේ ක්‍රියාව තමයි අරමුණු දැන ගැනීම. චෛතසිකයන්ට අයත් වෙන වෙනත් ක්‍රියා පිළිනවා. පස්සේ ස්වභාවය තමයි අරමුණ ස්පර්ශ කිරීම. වේදනාවෙන් කෙරෙමියේ අරමුණු රසය විඳීම. සංඥාවෙන් කරන්නේ අරමුණ හැඳිනීම. චේතනාවෙන් කරන්නේ ඒ අරමුණ පිළිබඳව ඒ චිත්තචෛතසික ධර්ම සමූහයම මෙහෙයවීමයි. ඒකාග්‍රතාවෙන් කෙරෙන්නේ ඒ අරමුණෙහි ගත හැකි කොයිතරම් ආකාර තිබුණත් යම්කිසි එක ආකාරයක පිහිටවීම. ඔය විදිහට ඒ එකිනෙක ධර්මයකට අයත් අනිත් ධර්ම පිළිබඳවත් එහෙමයි ඒ එකිනෙක ධර්මයකට අයත් විශේෂ ක්‍රියාවක් තිබෙනවා. ඒයින් සිදු කෙරෙන ක්‍රියාවක්. ඒ ක්‍රියා නිසිදු වී ඒ සිතෙන් සිදුවන සාමූහික ක්‍රියාව සිදුවන්නට බෑ. දැන් ඒ සිතෙන් සිදුවන සාමූහික ක්‍රියාව තමයි කෙනෙක් යම් යම් දෙයක් කරනවා ආදි වශයෙන් ගන්න. ඒක හරියටම ගෙයක් හදන අය. ඒ ගේ හැදීමේ ක්‍රියාව අපි ගතකොත් සාමූහික ක්‍රියාව හැටියට ඒ ගේ තනීමේ කටයුතු වල යෙදෙන ඒ මේසන්වරු මේ ගඩොල් ගේන අය සිමෙන්ති ඒ බදාම අනනාය ඔයාදී මේ දෙනා නොඑක් අයුරින් මේ වැඩේට සම්බන්ධ කරනවා. ඒ ඔවුන් එකිනෙක දෙනා කරන වැඩ පිළිබඳව සැලකෙන විට එක වැඩක් අනිත් වැඩේට වඩා වෙනස්. නමුත් ඒ සියලු දෙනාම එකතුව කෙරෙන ප්‍රධාන වැඩි එම නැත්නම් සාමූහික ක්‍රියාව තමයි ජය කැණීමේ ක්‍රියාව. ජය හැදීමේ ක්‍රියාව. ඒ ගේ හදන ක්‍රියාව කොහොමදක් සිදුවන්නට බෑ. ගඩොල් ගෙනෙන්නම්, සිමෙන්ති බදාම අනන්නම්, ඔයාදි වශයෙන් ඒ එකිනෙක කෙනාට අයත් වැඩ කටයුතු කරන්නම් නැත්නම් ඒ සාමූහික ක්‍රියාව සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ පිණිතු දැකලා ඇති සමහර විටක ඔය කොන්ක්‍රීට් දාන වේලාවට ඒක ඊම වේලාවට හරියට කරන්නට ඕන වැඩක්. නැත්නම් ඒ කොන්ක්‍රීට් එකේ වටිනාකම නැතුව යන්නට පුළුවන්. එයින් වැඩක් තරම් වැඩක් නැති වෙන්නට පුළුවන්. ඒ කාලය පහු කරලා මේ කටයුත්ත කළොත්. එහෙම අවස්ථාවකදී බලන්න ඒ වුණ කොහොම එකතු වෙලා බොහොම වේගයෙන් මේ කටයුත්තේ යෙදෙනවා. ඒක පිරිසක් ඔසවා දෙනවා. අනිත් පිරිස ඒවා සමතලා කරනවායි අවශ්‍ය තැනට දාලා ওই විදිහට වුන් වේගයෙන් මේ කටයුත්තේ යෙදෙනවා. ඒ කටයුත්ත කරන්නට අර සමූහයා එකතු කරන වෙන වෙන වැඩ අවශ්‍යයි. ඒ ඒ ඒ වැඩ නිසාම තමයි අර ප්‍රධාන ක්‍රියාව සිදු කළ හැකි වන්නේ. අන්න ඒ වගේ එක සිතක ලැබෙන චිත්තචෛතසික ධර්ම අතර ඒ එකිනෙක චෛතසිකයකට තම තමා අයත් කෘත්‍යයක් තිබෙනවා. ඒ කෘත්‍යය සිදු කරමිනුයි ඒ චෛතසිකයේ ඒ සිතෙන් හටගන්න. ඒ ඒ ඒ ඒ චෛතසිකයන්ගෙන් ද සිතෙන්ද කෙරෙන සාමූහික ක්‍රියාව තමයි අර ප්‍රධාන වැඩි. අපේ නිදර්ශනයේ හැටියට කිය හැකි දැන් මම මේ පින්නතුනට කතා කරා. ඒ කතා කිරීමේ ක්‍රියාව සිදු කිරීම කෙසේවත් කළ හැකි වන්නේ නැහැ. කතා කිරීමේ සිත් උපදින්නේ නැත්නම්. ඒ කතා කිරීම සඳහා උපදනා වූ සිත් නිසා සිදුවන ක්‍රියාවකුයි මේ කතා කිරීමේ කියන්නේ. එතකොට මේ ක්‍රියාව සිදු කිරීමට ඉවහල් වන සිත්වල මා කලින් සඳහන් කළ පරිදි ඔපස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර විතක්ක ਵਿਚාර අධිමොක්ක විරිය පීති ඡන්ද තව සෝබන ධර්ම සද්ධා සතිහිරිය උත්සප්ප අලෝභ දෝෂ සත්‍ර මධ්‍යස්ථතා කායපස්සද්ධි චිත්තපස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කාය යුක්තතා චිත්ත යුක්තතා කියන ඒ ධර්මත් ඇතන් විටක මා මේ කරන කියන අවස්ථාවේදී මේ පින්නතුන් පිළිබඳ මගේ සිතෙහි යම් කරුණාවක් එහෙම ඇති වෙනවා නම් එහෙම අවස්ථාවලදී කරුණාවක් ඒ සිතෙහි හට ගන්නවා. ඒ වගේම මේ පින්නතුන් මනසේ මේ කටහිතෙහි යෙදෙනවා දැක මේ අය මෙහෙම ඉගෙන ගන්නවා ඒ නිසා මේ ඉගෙන ගැනීමෙන් ලබන ප්‍රයෝජනය ඔවුන් ලබා ගැනීම සම්බන්ධව මගේ සිතෙහි කැමැත්තක් මිසක ඊට නොකමැත්තක් නැත්නම් ඒ කරුණාව නැති අවස්ථාවලදී මුදිතාවක් උපදින්නට පුළුවන්. ඒ දෙකම නැති වුනම් මේ අවස්ථාවේදී මා කරන මේ ක්‍රියාව සිදු කිරීමට ඉතාම අවශ්‍ය ධර්මයක්ව පවතිනවා ප්‍රඥා නාමයෙන් දැක්වෙන නුවණ. ඒ ප්‍රඥාව නොයිපදී ඒ ඒ කාරණය මේ පිනොතුලට වැටහෙන පරිදි කරුණ සහිතව කියා දීම කල නොහැකි දෙයක් වන්නට පුළුවන්. ඒ නිසා ප්‍රඥාවත් උපදී. එතකොට මේ ධර්ම සමූහයක් මේ එක පිටක ලැබෙනවා. ඉතින් ඒ සිතු එකිනෙකට පස්සේ බොහොම වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් එහෙම පරම්පරාවකින් පැවතගෙන යාමක් තිබෙන්නේ. ඒක වරකට තිබෙන්නේ නම් එක සිතයි. එහෙම සිදුවන මේ ක්‍රියා ධාමයේදී ඒ ක්‍රියා ධාමයේ නැත්නම් මේ චිත්ත චෛතසික ධර්ම සමූහයකින් එක් එක් අවස්ථාවලදී සිදුවන ඒ ඒ සාමූහික ක්‍රියා පද්ධතියක් තමයි මේ කතා කරනවයි කියන එකෙන් කියවෙන්නේ. ඒ කතා කිරීම ධර්ම වශයෙන් උදුරා පෙන්නනවා නම් කිය යුතු වෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයකකින් සිදුවන දෙයක් සිදුවන වැඩක් නැත්නම් ඒ ස්කන්ධ පංචකයකගේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් පවත්නා පරම්පරාවක් කියන එකයි දක්වන්නට තියෙන්නේ. ඒ නිසායි කියන්නේ කෙනෙක් කතා කරනවායි කියා කෙනෙක් නැත අපනවා කියා කෙනෙක් නැtei කියන්නේ අන්න ඒ ධර්මයන් පිළිබඳවම කලක්. ඒකට නාම රූප වශයෙන් වෙන්න ධර්ම සමුදායක් තිබෙනවා. ඉතින් මේ ධර්මයන්ගෙන් සිදුවන ඒ ඒ ක්‍රියා සුදුසු පරිදි සිදුවන්නට නම් ඒ ධර්මයන්ගේ වේගය පිළිබඳව තිබිය යුතුයි සමතාවක්. සමතාව. අන්න ඒ සමතාව ඇති කරන ධර්මයටයි කියන්නේ తත්‍ර මච්ඡත්තා. ඒක සෝබන පක්ෂයේ උපදනා සෝබන චෛතසිකයක්. తత్ర මඤ්ඤත්තං. ඒ තමා මෙහිදී උපේක්ෂා සම්බෝධ්‍යංග නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා සිටියා. ඉතින් මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය භාවනා කර්මයට <clears throat> බොහොම අවශ්‍ය ධර්මයක්. ඒ අවශ්‍ය වනුයේ අපට මේ කුසල් ධම්මී යෙදෙන අවස්ථාවලදී ඒ උත්සාහ උසස් කුසල කර්මයේ හැටියට දක්වන භාවනාවේ යෙදෙන අවස්ථාවේදී ඒ භාවනා කර්මයේ නැනවින් ඉටු වීමට මේ ධර්ම පිළිබඳ වේද සමතාව අවශ්‍යයි. විශේෂයෙන්ම අපට ඇතිවන්නා වූ අපේ සිත්වල උපදනා වූ මේ <clears throat> බෝධ්‍යංග ධර්ම හත. එහෙම නැත්නම් තව අප ඉන්ද්‍රිය ධර්ම පහක් පිළිබඳව කතා කරනවා දැනගෙන තිබෙනවා. සබ් ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය කියන මේ ධර්මයන් කීප. මේ ධර්මයන් genuත් සබ්දා විරිය සති සබ්දා විරිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම හතරේ තිබිය යුතුයි සමතාවක් එහෙම සමතාවක් නැති වුණොත් කරන භාවනා කර්මය මනසේ සිදුවන්නේ නැහැ. දැනටම විටක කෙනෙකු භාවනා කරන පින්නතුන් සමහර විටක දන්න බෑති. තමා යෙදෙන්නේ විදර්ශනා භාවනාවෙහි නම් ඒ විදර්ශනා භාවනාවෙහි තමන්ට අත්දකින්නට ලැබෙන ඒ කියන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන භාවනා කර්මය නිසා ප්‍රත්‍යක්ෂ වෙන මේ නාම රූප ධර්ම පිළිබඳ වූ සත්වාකාරය. ඒවායේ ඇතිවීම නැතිවීම, ඒවා සත්ව පුද්ගල නොවන බව එහෙම පෙනෙන අවස්ථාවලදී අතිවන්නට පුළුවන් බලවත් ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ මේ කරුණු මෙසේම දැනගෙන වදාරා පිළිදෙනව නොවේද? බුදුරජාණන් වහන්සේ වදාළේ කරුණු කොයි තරම් සත්‍යද? එමකට තමාට මේ පෙනෙන කරුණු අනුව ඇතිවන්නා වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නිසා තමා කරන භාවනාව පසක තිබියදී මේ ශ්‍රද්ධාවෙන් එකිනෙක දෙයක් පිළිබඳව සිතන්නට පටන් ගන්නවා. ශ්‍රද්ධාවට තැනදී. ඒකවල ශ්‍රද්ධාව අධිමාත්‍ර ශ්‍රද්ධාව බොහොම ජීවුන වෙලා අනිත් ධර්මයන් මැඩගෙන ඉස්මතු වී පවත්න අවස්ථාවක්. ඒ අවස්ථාවේදී තමා කොයිතරම් අනිත් දේවල් පිළිබඳව එහෙම සිතුවක් ශ්‍රද්ධාව වැඩෙන පරිදි තමා භාවනා කර්මයෙන් නම් පසුබෑලයි සිටින්නේ. ඒ මොකද කල යුත්තේ නෙවෙයි දැන් කරන්නේ නොකල යුතු දෙයක් කරමින් සිටින්නේ ශ්‍රද්ධාව නිසා. අනේ ශ්‍රද්ධාව අධිමාත්‍ර වීමෙන් තමන්ගේ භාවනා කර්මයට සිදුවන පාඩුවක්, හානියක්. එහෙම අවස්ථාවලදී ඒ තැනත්තා සිහිය උපදවා ගන්නට ඕන ඒ සිහියෙන් ගත යුතුව තිබෙනවා ඒ වගේම නුවණ ඇති කරගෙන ගත යුතුව තිබෙනවා තමා මේ යන මාර්ගය තරම්ම හරි නැtei කියන එක දැනගෙන ඒ බොහොම උසස්ව නැගිය ශ්‍රද්ධාව අන්‍ය ධර්මයන්ගේ தත්වයට ගෙන එන්නට ඕන එයි කියෙන්නේ තමන් ඔය ශ්‍රද්ධාවට ඉඳදී ඒ අනුව හිතිතා යන්නේ නැතිව සමාගේ භාවනා කර්මයට එන්නට ඕන. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන සිටින කාලය තුලදී ඇති වෙන නැති වෙන ඒ නාම රූප ධර්මයන් පිළිබඳව සිහිය නුවණ කියන දේ උපදවාගෙන මෙනෙහි කිරීම කරන්නට බැරි වෙනවා. මෙනෙහි කළ නොහැකි වෙනවා. අනේක ශ්‍රද්ධාව අධික වීම හේතු කොටගෙන වෙන දෙයක්. සමහර විටක ප්‍රඥාව අධික වෙනවා. ඒ අවස්ථාවේදී තමන් භාවනා කර්මයේ මනසේ යෙදෙන්නේ නැtei කියලයි කියන්නට වන්නේ. එහෙම වන්නේ තමන්ට පෙනෙන තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන තමා අත්දකින තමන්ගේ භාවනාව නිසා තමන්ට ප්‍රකට වෙන මේ ධර්ම පිළිබඳව ඒවා මුල් කරගෙන මේ කල්පනාවන්ට වැටෙනවා. Taman දකින, Tamanට දක්නට ලැබෙන, Tamanට ප්‍රත්‍යක්ෂ වෙන විශේෂයෙන්ම ඇහැට නෙරෙහි දක්නට ලැබෙන්නේ නුවණට. ඒ නුවණට ගොදුරු වන නුවණට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයන් නිසා ඒ අන්තරයෙන් ඒවා මුල් කරගෙන මේ කල්පනාවන්ට වැටෙනවා. කල්පනා කර කර ඉන්නට ලෑස්ති එහෙම කල්පනාවන් විවිධ කල්පනාවල් මේ Tamanta අත්දකින්නට ලැබුණු දේ පිළිබඳවයි. ඒ අනුස්කාරයේ ඇතිවන්නේද ප්‍රඥාව ගැටීම හේතු කොට. ඒ අවස්ථාවද තමන්ගේ භාවනා කර්මය මනසේ ඉටවන අවස්ථාවක් නොවේ. ඒ මොකද අන්‍ය ධර්මයන් කරයා දැන් ප්‍රඥාවයි මුල් වෙලා ඉස්සෙලා තිබෙන්නේ ඒ නිසා මේ කල්පනා කර කර ඉන්නට ලෑස්ති වෙනවා මිස අර මෙනෙහි කිරීම කරන්නේ නැහැ. ඒ දක්ෂ යෝගාවචරයා නම් තේරුම් ගන්නවා ඒ අවස්ථාවේදී නම්. ටිකක් මේ පැත්තට ගියා. වහා තේරුම්ගෙන කල යුත්තේ අවස්ථාවේදී කරනවා. ඒක ඒ අවස්ථාවේදී ඒ තත්ත්වය වෙනස් කරන්නට ඕන. තමා යන්නේ හරි මඟ නෙවෙයි. දැන් මේ මෙනෙහි කරනවා වෙනුවට කල්පනා කරනවා. කල්පනා කර කර ඉන්නවා. ඒක භාවනාවෙන් දියුණු වීමට බාධාවක්. තවත් විටක මා මේ භාවනාව හොඳටම කරන්නට ඕනේ කියලා නුවමනා තරම් වූ ගැටි දීර්ය උපදවා ගන්න. අවශ්‍ය තරම් නොවේ ඊටත් වඩා වීරිය උපදවන්න. හැම තිස්සෙම මේක මෙනෙහි කරන්නට ඕනේ කියලා ඒ වීර්යය අදිමාත්‍රව ඇති කරගන්න. එතකොටද භාවනා කර්මයේ මනස හිතුවන්නේ නැහැ. වන්නේ මොකක්ද? සිතේ කලබලය. සිතේ නොසන්සුන්කම, වික්ෂිප්ත බව ඇති. සමහර විටක චිත්ත සමාධිය බලවත් වෙනවා. බොහොම එකම අරමුණක සිත රඳන්නට ලැස්ති වෙනවා. සමාධියේ ස්වභාවය ඒකනේ සමාධිය කියන්නේ ඒ ගනු ලබන අරමුණෙහි මනසේ පිහිටීම ඒකනේ ධිටි සංහිති අවත්ථಿತಿ අවිසාහාරෝ අවිසාහත මානසතා යම්ෙන් ඒ සමාධිය දක්වා තිබෙන්නේ ධිටි කියන්නේ පිහිටීම අවත්ථಿತಿ කියන්නේ දැසගෙන පිහිටීම හරියට ඒ ධර්මයට දැසගත්තා වගේ ඒ ධර්මයට ඇතුළු වෙලා අවත්ථಿತಿ හිති තව සංකිතී කියන්නේ මනසේ පිහිටීම. හිති සංකිතී අවස්ථිතී කියන්නේ දැකගෙන පැවැත. අවිසාහාරෝ විසිර යන බව නැති. අවිසාහත මානසතා කියන්නේ මේ තරමුණු කරා විසිර යන බවක් නැති සිට ඇති බව කියන එකයි ඒ වචනවල තේරුම. ඒ සමාධිය දැක්වීමට බුදුරජාණන් වහන්සේ වදාදා පිළිදෙන වචන කීපයක්. එයින් පෙනෙන්නේ යම් අරමුණක සිත සිඳා බහිනවා වගේ. එහි තැන්පත් වන, එහි පිහිටන බව. ඒකයි සමාධිය. ඇතන් විටක ඒ සමාධිය බලවත්. අනිත් ධර්මවලට වඩා. එවිට Taman මෙනෙහි කරමින් සිටීමේ යම් අරමුණක් නම් ඒ අරමුණ ගැනම දිගටම මෙනෙහි කරන්නට පටන් ගන්නවා. මේ අතරතුරේදී උපදනා වූ අන්‍ය ධර්මයන් පිළිබඳ මෙනෙහි කිරීමක් නොකොට. එතකොටද මෙනෙහි කිරීම හරි හැටියට සිදුවන්නේ නැහැ. ඒ මොකද විදර්ශකයාගේ මෙනෙහි කිරීම ඉදිරිපත් වන ඉදිරිපත් වන හැම ධර්මයක්ම නෙමෙයි. තත්ත තත්ත විපස්සති කියලා දක්වනවා. තත්ත තත් ඒ අවස්ථාවේදී එය විදර්ශනා කරනවා නැත්නම් ඒ ඒ පිළිබඳ තත්වාකාරය දකිනවා. ඒක කරන්නට මේ මෙනෙහි කිරීම හැමතිස්සෙම ඒ ඉදිරිපත් වන ඉදිරිපත් වන අරමුණ මෙනෙහි කිරීම කළ යුතුයි. සමාධිය දියුණු වූ කල්හි අනිත් ධර්මවලට වඩා එක ධර්මයක් පිළිබඳවම සිත පවත්වාගෙන සිටිනවා මිස අර එනේ එනේ එනේ එනේවා මෙනෙහි කිරීම නොකරයි. ඒකද මේ විදර්ශනාවේ දියුණුවට බාධා. එබැවින් මේ ධර්මයන් පිළිබඳ සමතත්වය ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම මොනවා පිළිබඳවද? සත් විරිය සමාධි කියන දෙක සම තත්වයක. සද්ධා ප්‍රඥා කියන දෙක සම තත්වයක. ඒවා සමානව වඩන්නට ඕනේ දියුණු වෙන්නට අපිට. එතකොට මේ භාවනා කරන්නේ මනසේ සිදුවේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි වදාලේ මා කලින් මාත්‍රිකා වශයෙන් ලැබූ ඒ භාවනා කරන යෝගාවචරයාට ඇතිවන ඒ తත්වය. සම්තං වාජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධංගං අත්තිනේ අජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධං හෝති පජාන. උපේක්ඛා සම්බුද්ධං හෝති පජාන. උපේක්ඛා සම්බුද්ධංගේ ඇතිවන විට ඒ උපේක්ඛා සම්බුද්ධංගේ තමා තුළ ඇතිව පවතින බව දැනගන්න. එතකොට දැන් ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමට අමුතු ව්‍යාපාරයක උත්සාහයක යෙදීමට කාලයක් නෙවේ දැනේ ඇති වෙන්නේ. නැත්තේ නම් ඒ නැති බව තේරුම් ගත හැකිවන්නේ කොහොමද? මේ භාවනා කර්මයේ මනස හිතුවන්නේ නැහැ. මොකක් හරි තැනක තියෙන අඩුවක් පාඩුවක්. එක්ක කලබලයක් හිතේ. එහෙම නැත්නම් අරමුණෙහි අරමුණ ගැනීම මෙනෙහි කිරීම මනස හිතුවන්නේ නැහැ. ඒ නිසා Taman දැනගන්නවා උපේක්ෂා සම්බෝධ්‍යංගය නැහැ මේ වෙලාව. එනිසා නැති උපේක්ෂා සම්බෝධ්‍යංගය උපදවන්නට. ඒ උපේක්ෂා නැති උපේක්ෂා සම්බෝධ්‍යංගය තමාර යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම හේතු කොටගෙන යම් අවස්ථාවක උපදීද අන්නේ උපන් අවස්ථාවේදීද මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇතිව පවතින බව එවිට දැනගන්න. ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය වැඩි යුතුයි දියුණු කළ යුතුයි. කොයිතරම් දුරට දියුණු කළ යුතුද? තමාගේ භාවනාව මස්තක ප්‍රාප්ත වන තුරු මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය දියුණු කළ යුතුයි. ඒ නිසා තමයි භාවනාය කාරිපූර්යා කියන වචන පාවිච්චි කරනවා. භාවනාය කියන්නේ වැඩිම පිණිස, කාරිපූර්යා කියන්නේ සම්පූර්ණ වීම පිණිස. එතකොට මේ උපේක්ෂා සම්බෝධිංගයේද සම්පූර්ණ වණියේ කොයි අවස්ථාවේදීද? අරහත් මාර්ග ඵලයන්ට පැමිණි අවස්ථාවේ. අරහත් මාර්ගයේ උපදින කොටත් ඒ සම්පූර්ණ වීම වශයෙන් උපදින්නේ. සම්පූර්ණ කළ බව අරහත් ඵලයට අනුතුරුව ඇතිවන්නා වූ සත්‍යවේක්ෂා ඥානයන් ගැන දැනගන්නේ තමා මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය සම්පූර්ණ කළා. Tamanta තව ඒ පිළිබඳව කරන්නට තව දුරටත් වෙන වැඩක් නැහැ. ඉදිරියට කරන්නට දෙයක් නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල ඒ <clears throat> ඔය සතිපට්ඨාන සූත්‍රයෙන් එන කරුණක් වෙන්නේ බෝධ්‍යංග පිළිබඳව වදාරන තැනකදී වදාරා තිබෙනවා <clears throat> අත්ති භික්කවේ උපේක්ඛා සම්බ උපේක්ඛා සම්බුද්ධංගඨානියා ධම්මා සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බුද්ධංගස්ස පාදාය උපන්නස්සවා උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණා එහෙමත් වදාරා තිබෙනවා මහණෙනි උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇතිවීමේ කරුණු ඇත්තේය ඒහි ඒ යෝනිසෝ මනසිකාර්ය බහුල වශයෙන් පැවැත්වීමෙන් නූපං උපේක්ෂා සම්බෝධ්‍යංගය උපදින්නේද වේ උපං උපේක්ෂා සම්බෝධ්‍යංගය වැඩෙන්නේද සම්පූර්ණ වන්නේද වේ යන්නේ වඩා දැනතන උපේක්ෂා සම්බෝධ්‍යංග ඡානියා ධම්මා කියලා උපේක්ඛා සම්බොධ්‍යං ගත්තාමියා ධම්මා කීවේ උපේක්ඛා සම්බෝධ්‍යංගය ඇතිවීමට හේතු කරුණු කෙනෙක්. ඒ උපේක්ඛා සම්බෝධ්‍යංගයේ ඇතිවීමට හේතුව කාරණය නම් වැඩිවීමට කාරණය නම් උපේක්ෂා සම්බෝධ්‍යංගේමයි. එය භාවනා කරන්නකු තුල ඇතිවන ධර්මයක්. ඒක නැවත නැවතත් නැවත නැවතත් භාවනා කර්මයාගේ වශයෙන් ඇති කර ගැනීමෙන් දියුණු කර ගැනීමෙන් තමයි මේ උපේක්ෂා සම්බෝධ්‍යංගේ වැඩෙන්නේ. ඒ එතකොට මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය වඩා ගැනීමේ දියුණු කර ගැනීමේද දක්ෂතාව යෝගාවචරයාට පිළිෙන්නට ඕන. මම ඊට කලින් මේ පිනතුන්ට මතක් කරලා ඇති බුදුරජාණන් වහන්සේ කරණීය කරණීය මෙත් සූත්‍රයේදී ඒ සාන්ත පදවියයි කියනු ලබන සාන්ත පදය කියනු ලබන නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන්නකු විසි එය පරමාර්ථය කොටගත් අයෙකු විසි එයට පැමිණීම සඳහා නැත්නම් ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා තමා තුළ ඇති කරගත යුතු ගුණ ධර්ම ගුණයන් පිළිබඳව වදාරන කරණීය මත්‍ර කුසලේන යන්තං සම්තං පදං අභිසමිච්ච. ඒ කියේ ඒ සාන්ත පදය අවබෝධ කිරීම සඳහා කළ යුතු දෙය පිළිබඳ සක්කෝ කියලා මහන්ස බදාලා. සක්කෝ. සක්කෝ කියන්නේ හැකියාව පිරෙන්නට ඕනේ. සක්කයක් වෙන්නට ඕනේ. කරන්නට පුළුවන්කම. ඉතින් ඒක මේ දක්ෂතාව නිසා ඇතිවක්. Taman දැනගෙන තිබෙන්නට. කරන්නට ඒ අවස්ථාවේදී කළ යුත්ත කරන්නට දන්නා කෙනෙකු වෙන්නට ඕන. එහෙම ඒ අවස්ථාවලදී කළ යුත්ත දැනගත හැකි වනුයේම නුවණ තිබෙන කෙනෙකු. ඥානවන්තයා. ඥානය නොයෙක් අයුරින් දක්වා තිබෙනවා. එයින් එක අවස්ථාවකදී මේ සිහියත් සමග ඇතැම් විටක බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන ඥානයක් තමයි නීපක්ක කියන්නේ. පරමේන සති නීපක්කේන සමන්නාගතෝ හෝති චිර කතම්පි චිර භාස්තම්පි හරිතා හෝති අනුස්කරිතා යන තැන්වල එන නීපක්ක කියන වචන. එතන සති ඊට සිහිය සතිපත්තානි විදැක්ගෙන සිහියටයි සතිය. මේ පස්සේ කීවේ ප්‍රඥාව. මේ ප්‍රඥාව විසුද්ධි මාර්ගෙහි සඳහන් කර තිබෙනවා. මේ ප්‍රඥාව කුමක්ද කියලා. මේ පක්කම් උච්චති සබ්බතිච්ච පරිනායිකා පාරිහාරිය ප්‍රඥා. සබ්බතිච්ච පරිනායිකා කියන්නේ සියලු කෘත්‍යයන්හි පෙරටුවන, මුල්වන, ඉදිරිපත් වන, ඉදිරියට යන පාරිහාරිය ප්‍රඥා. හැම පැත්තක්ම බඩන නුවණක් ඒක. සත්පතිච්ච පරිනායක පාරිහාරිය පරිදි. ඒක ඒ තැන ඒ නුවණ තිබෙන තැනත්තා තමයි ඒ භාවනාවෙන් යෙදී සිටියා. ඒ ඒ භාවනාව යෙදී සිටින අවස්ථාවේදී ඇතිරෙන ඇතිරෙන අවස්ථාන් කුලව ඊළඟට තමාගේ භාවනා කර්මය මෙහෙවන ආකාරය දැනගත හැකි වෙන නුවණ තමයි ඒ නීසක්කය. එතකොට කළ යුත්ත කරන්නට ඕන අවස්ථාව ගන්නවා කළ යුතු දේ ගන්නවා. ඒ නුවණ. එතකොට නුවණ පිළෙන්නට ඕන. ඒ එහෙම කෙනෙකුයි ඔය හැකියාව ඇති කෙනෙක් වෙන්නේ සක්කෝ වෙන්නේ. ඉතින් යම් පිටක තමන්ගේ භාවනා කර්මය මනසේ ඉතු වෙනවා නම් සිදු වෙනවා නම් ඒකේ භාවනා කරන පින්වතාට තේරුම් ගන්නට පුළුවන්. එහෙම වෙනවා නම් එතෙන්දී Taman මේ කරගෙන යන නැත්නම් සිදුවේගෙන යන ඒ தත්වෙහි වෙනසක් කිරීමට 아무තු දෙයක් කළ යුතු නැහැ. භාවනාව මනසේ සිදුවේගෙන යන. එයින් කියන්නේ යන්නේ කුමක්ද? එයින් කියන්නේ කුමක්ද? මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය හොඳ හැටි පවතිනවා. හොඳ හැටි පවතිනවා. ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය පවතින නිසාම උපේක්ෂා සම්බෝධ්‍යංගයේ පිටුවහල ලැබ අනිකුත් ධර්ම තම තමන්ගේ කෘත්‍යයන් සිදු කරමින් ඒ භාවනා කර්මෙහි මනාපය පවතිනවා. දැන් තමන් අමුතුවෙන් කළ යුත්තක් නැහැ. මම ඊට කලින් මේ පින්නතුන්ට කීවා කියා තිබෙනවා අජ්ජුකෙක්කණේ කියලා කතාවක්. අශ්‍රයන් හතර දෙනෙකු එහෙම නැත්නම් හය දෙනෙකු බැඳි කරත්තයක් රතයක් දක්කාගෙන යන රථාචාර්යේ කුට ඒ අශ්‍රයන් සමව ගමන් කරවීමට තමන් විසින් කළ යුතු දෙයක් ඔහු දන්නවා. අශ්‍රයන් සමව ගමන් කරවන්නට ඕන. ඒ ගමන් කරවීමේ උපාය මේ රථාචාර්යයා දන්නවා. කොහොමද දැනගන්නේ ඔහු? ඔහු ඔහු ඒ අභාෂය ලබලා තිබෙනවා. සත්‍යයක් කෙලවන හැටි ඉගෙනගෙන තිබෙන්නේ. ඔය අශ්වයන් අතර එකට බැඳලා තිබෙන හය දෙනෙක් නම් රටේ උන් හැමදෙනාම සමර ගමන් නොකළොත් මේ රටේ දක්වාගෙන යාම ඔහුට කරන්නට බෑ. කරන්නට. ඔවුන් සමව දුවන්නට ඕනේ. එතකොට මේ වඩා වේගයෙන් දුවන්නට යමෙක් ලැස්තිලතුන් උගේ වේගය අඩු කරන්න. අනිත්‍යං සමානව වේගය ඇති කරගෙන දුවන්නට යම් ආශ්‍රයයක් ලැස්ති නැත්නම් ඒ ආශ්‍රය වේගවත් කිරීමට ඔහුගේ අර සබුක්කුව නැත්නම් කපය පාවිච්චි කරන්නට වෙනවා. මේ විදිහට ඔහුට වැඩක් තිබෙනවා කරන්න. ඒ අවස්ථාවවලදී ඒ වගේ තමයි යම් යම් ධර්මයක් තම තමන්ගේ කාර්යය මනවින් ඉටු නොකරන අවස්ථාවලදී භාවනා කර්මය මනසේ ඉටුවන්නේ නැහැ. ඒ අවස්ථාවේදී කල යුත්ත දක්ෂ රතාචාර්යෙකු වගේ යෝගාවචරය දැනගත යුතුව තිබෙනවා. ඒ නිසා අර රතාචාර්යා රේන්ස් පටිය අදිනවා වගේ වේගයෙන් යන අශ්වයාගේ ගමන් වේගය නවත්වන්නට වීර්යය වැඩි වෙලා යන අවස්ථාව වෙතොත් තමා භාවනා කරන විට ඒ වීරිය මඟ කිලීමට මේ තනත්තා යෝගාවචරය දැනගන්නට ඕන. ඒ වගේම වේගය මඟ විලා නම් තිබෙන්නේ මේ වමනා තරම් වේගයෙන් යන්නේ නැත්නම් ඒ යෝගාවචරය දත යුතුයි මේ අවස්ථාව වීරිය උපදවා ගත යුතු අවස්ථාව වීරියෙන් මේ චිත්තචෛතසික ධර්මයන්ට අනුබල දිය යුතු අවස්ථාව කියන එක දැනගෙන ඒ දීර්යය උපදවා ගන්නවා. අනේ විදිහට එහෙම කල යුත්තක් තිරන අවස්ථාවේදී කොට හරියට භාවනාව සිදු වෙනවා නම් දැන් Tamante කිසිවක් කරන්නට නැහැ. අමුතුවෙන් දෙයක් කරන්නට නැහැ. එහෙනම් කරන්නට තිබෙන දේ කුමක්ද? මේ ඉදිරිපත් වන මතුවේවි යන ඒ නාම රූප ධර්මයන් සමව ගමන් කරන අශ්වයන් දෙස කිසිදු ව්‍යාපාරයක නොයදී බලාගෙන සිටින අකාචාර්යයා වගේ මධ්‍යස්තව සිටීම. ඒක භාවනාවක මනසීක වෙනවා. ඉතින් මේකදී මේ අවස්ථාවේදී ඒ <clears throat> මේ දැක්කෝ බෝධිංග ධර්මද මේ தත්වය ඇති කර ගැනීමට උපකාරයි. මේ දෙකෙන් මේ මේ මේහිදී වඩාත්ම දැනගත යුතු කාරණය තමයි භාවනා කර්මෙහිදී සිදුවන ප්‍රධාන හානි දෙකේ භාවනා කර්මයට බාධක බාධක කර්ම දෙක තමයි එකක් නීන බව. අනික උද්දත බව කියන එක. නීන බවයි කියන්නේ කම්මැලි බව. අලස බව. එහෙම නැත්නම් භාවනා කර්මෙහි මනසේ පවතින්නේ නැහැ හැමතිස්සෙම පසුබහින බව. එහෙම ඇති වෙනවා භාවනා කරන පින්වතාට. එහෙම ඇතිවන්නේ වීරයේ මඳකම නිසා සමාධිය වීරයට වඩා උස්ව නැගගිය අවස්ථාවවලදී. එහෙම වන්නට පුළුවන්. ඒතකොට වීරිය මඳ දැන් ඒ වේලේ කළ යුතු තිබෙන්නේ වීරිය ඇති කර ගැනීම. ඒ වීරිය ඇති කර ගැනීම සඳහා කළ යුතු වැඩි යුතු මෝක්ඛංග ධර්මද බුදුරජාණන් වහන්සේ වදාළා. යම් කිසි අවස්ථාවකදී සිත දීන වේද, දීනම් චිත්තං හෝති කාලෝ තස්මින් සමයේ ධම්මවිචේ සම්බුද්ධංගස්ස භාවනාය විරිය සම්බුද්ධංගස්ස භාවනාය පීති සම්බුද්ධංගස්ස භාවනාය යම් අවස්ථාවකදී මේ භාවනා කරන පින්වතාගේ සිතෙහි ලීන බවක් ඇති වුණොත් අලස බවක්, හම්මැලි බවක් සිතට රුකුල් දිය යුතු වන අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ වැඩිවීමට විරිය සම්බෝධ්‍යංගයේ වැඩිවීමට හා ප්‍රීති සම්බෝධ්‍යංගයේ වැඩිවීමට කාලයයි කියලා බුදුරජාණන් වහන්සේ බදාරා. එවැගේම යම් අවස්ථාවෙකදී සිත උද්ධතන උද්ධතේ කියන්නේ වීරිය වැඩි වෙලා ඒ වීරිය වැඩි වීම හේතු කොටගෙන ඇතිවන උද්ධච්චය උද්ධච්චය කියන්නේ නොසන්සුන්කම කලබලකම මේ කලබලයේ ඇති වෙන විකම සිදුවලියේ කුමක්ද සමාධිය දුර්වල වෙන්නේ ඒතකොට වීර්යය අධික වෙලා සමාධිය දුර්වල වෙනවා. අරමුණෙහි මනසේ පිහිටන බවක් නැහැ. ඒ අරමුණෙහි මනසේ පිහිටන බව අඩු වෙනකොට මොකද වන්නේ? සමාහිතෝ යථා භූතං කජානාති කියා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අනුව සමාහිත වූ සිතෙහි ඇතිවන නුවණ උපදින්නට විදිහක්. එව නැත්නම් නුවණ දුර්වල වෙනවා. මේ අවස්ථාවේදී සිත වික්ෂේපයට කලබලයට වැටීම හේතු කොටයි. ඒ නිසා ඒ අවස්ථාව තමා තේරුම්ගෙන ඒ වේලේ වැඩි යුතු බෝධ්‍යංග ධර්ම වඩන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දවදාරා කියනවා යම් අවස්ථාවකදී සිත උද්දතනම් උද්දච්චයට වැටුණා නම් ඒ අවස්ථාව අර ධම්මවිචය ආදී වඩන්නට කාලෙ නෙවේ. ඒ අවස්ථාව පස්සබ්දි සම්බෝධ්‍යංගයේ වැඩිවීමට කාලය උපේක්ෂා සම්බෝධ්‍යංගයේ වැඩිවීමට කාලය සමාධි සම්බෝධ්‍යංගයේ වැඩිවීමට කාලය එතකොට මේ පස්සබ්දි සම්බෝධ්‍යංගය සමාධි සම්බෝධ්‍යංගය උපේක්ෂා සම්බෝධ්‍යංගයත් වැඩිවීමට කාලය වන්නේ කොයි අවස්ථාවද සිත කලබලයට උද්දතයට ගැටෙන අවස්ථාව. ඒ කියේ වැඩි යුතු බෝධ්‍යංග ධර්ම. ඒ වගේම මේ බෝධ්‍යංග ධර්ම වලින් ඒ අවස්ථාවවලදී නොයදී යුතු කරුණුත් දක්වනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් දීර්යය මඳ වූ සිතේ දීන බව ඇති වූ අවස්ථාවේදී ධම්මවිචය විරිය පීති කියන ඒවා වැඩි යුතුයි අනිත් ඒවා නොවැඩිය යුතුයි. ඒ කිව්වේ ඒවා වඩන්නට ගියොත් තවත් සිතේ ලීන වෙනවා. දැන් මේ අවස්ථාවේ තමා යොදාගත්තොත් සිත ලීන කියන්නේ සිත පසුබහින අවස්ථාව. සිත බහින අවස්ථාව. හැකිලෙන අවස්ථාව. ලීන කියන්නේ ඒක හැකිලෙන අවස්ථාව. එහෙම අවස්ථාවකදී ඒ සිතේ හැකිලීමට තවත් අනුබල ලැබෙන පරිදි අර සමාධි පාක්ෂික බෝධ්‍යංගයෙන් ලැබීම කල යුතු නැහැ. පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන ඒවා වඩන්නට කාලෙ නෙවෙයි ඒක. ඒ කාලය ධම්මවිචය, විරිය, පීති කියන ඒවා වඩන්නට ඕන කාලය. ඒ වගේම යම් අවස්ථාවකදී වීරියේ අධිකත්වය හා සමාධියේ මන්දතාව හේතු කොටගෙන සිත කලබලයටපත් වී නම් ඒ අවස්ථාව ධම්මවිචේ විරිය පීති කියන මේවා වැඩිමිට කාලය නොවේ. ඒ අවස්ථාව වස්සද්ධි සමාධි ප්‍රේක්ෂා කියන මේ බෝධිංගය වැඩිමිට කාලය. අන්න ඒවා දැනගන්නට ඕන ඒ භාවනා කරන පින්වතුන්. දැන් මේ පිළිතුන සායති සමහර විට බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන අරණ්‍ය සේනාසනයන්ට වැඩම කළ භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා ඒ කර්මස්ථානය භාවනාවක් වශයෙන් ඉගෙනගෙන කී. ඒ ඉගෙනගෙන කියයි කියන්නේ ඒ ඒ අවස්ථාවවලදී කළ යුතු දේ දැනගෙන ඉගෙනගෙන නොඉගෙන කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ ඉගෙනීම කළ හැකි ආකාර කීපයක්. එකක් තමාම ගුරුන් වෙතින් පොතපතින් අසා දැනගෙන ඊට පස්සේ ගුරු වස්තුවක් ලබාගෙන භවනා කිරීම. එහෙම කරන්නට පුළුවන්. ඒ ඉගෙනගෙන තිබෙන තැනට භාවනා කර්මයේ එක පැත්තකින් ලේසි දෙයක් වන්නට පුළුවන් තවත් පැත්තකින් ටිකක් බාධාත් සහිත දෙයක් වෙන්නට බැරි නෑ එහෙම වන්නේ තමා ඉගෙනගත්ත දෙය මේ භාවනා කරන අවස්ථාවේදී කල්පනාවට යොමු කර ගැනීම. ඒ කියන්නේ භාවනා කරනවා වෙනුවට තමා උගත් දේ ගැන හිත හිතා ඉන්නට කියොත් එතකොට භාවනා කර්මය සිදුවන්නේ නැහැ. ඒ නිසා පරියප්ති පරිබෝධයක් ගැන අපේ ධර්මයේ සඳහන් වෙනවා. පරියප්ති කියන්නේ තමන් උගත් දේ තමා කරන භාවනාවට බාධාවක් වන්නට පුළුවන්. පරියප්ති කර්මය. නමුත් ඒක පිළිබඳව කල්පනා කරන්නේ නැතුව තමා විසින් කළ යුතු ඒ භාවනා කර්මය පමණක් කරගෙන යනවා නම් ඒ අවස්ථාවේදී සිදු කළ යුතු දේ Taman දන්නේ නම් ඒ දේ කරමින් මේ භාවනාව කරගෙන යනවා නම් භාවනාවෙන් දියුණු වෙන්නට පුළුවන් ඒක. නැත්නම් ඒ අසුර හැමතිස්සෙම ගුරු අසුර ආචාර්යවරයාගෙන් උපදේශය ලබාගෙනම භාවනා කරන්නට වන්නේ. දැන් ඔය මා කීවේ සමාධි ඉනේ උපේක්ෂා සම්බෝධ්‍යංගය පිළිබඳව කිය යුතු කර්ම ස්වල්පයක්. ඊළඟට අටුවාව හිත සඳහන් කරනවා. මේ උපේක්ෂා සම්බෝධ්‍යංගයේ ඇතිවීමට හේතු වන කරුණු කිපයක් තිබෙනවා. සප්තමජ්ජත්තතා සංඛාරමජ්ජත්තතා සප්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා සප්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා, තද විමුක්තතා ඔය විදිහට එන කරුණු දහස් දක්වා තිබෙනවා. සත්‍ය සංඛාර මධ්‍යස්ථ පුද්ගල සේවනතා, තද විමුක්තතා. ඒ විදිහටයි කර්ම පහ එන්නේ. එකක් සත්‍ය මධ්‍යස්ථතා. සත්වයෝය කියන්නේ එතන මිනිසුන් අපි ගන්නවා මිනිසුන් කියලා. අපි අසුර කරන්න වැඩිම මිනිසුන් ඒ වගේම සතුන්. ඔවුන් කෙරෙහි මධ්‍යස්ත වීම සාමාන්‍යයෙන් කෙනෙකුන් තුල ඇතිවන්නේ ඒ හැමදෙනාම කෙරෙහි මධ්‍යස්ත වීමක් නෙවේ. සමාගයේ කියන අය කෙරෙහි ඇති වෙනවා අර කේලායන කියන එක. කේලායන කියන්නේ උරතල් කිරීමේ කියන. ඒ උරතල් කිරීමේ කියන එක සම්බන්ධ වෙන්නේ මේ ආදරයට, ආලයට, ඇල්මට හේතුවක්. ඒතකොට සත්‍යයන් කෙරෙහි ඇලෙන බව. ඉතින් අපි එහෙම ඇලෙනවා මේ මිනිස් සත්‍යයන් කෙරෙහි පමණක් නෙවෙයි. සතුන් කෙරෙහි පවා ඇලෙන. ඒ සතුන් කෙරෙහි ඇලීමයි සතුන්ට කරුණාවයි කියන දෙක එකක් කියලා ගන්නට එපා. සත්‍යයන් කෙරෙහි කරුණාව වැරදි දෙයක් නෙවෙයි. නමුත් සත්‍යයන් කෙරෙහි ඇලෙන එක ඒක හොඳ නැහැ. කාකෙරෙහි ඇලෙන එක උදාහරණ හොඳයි කියලා උගන්වන්නේ. ඒ ඇලීම ලෝභයයි. අනේ නිසා සත්‍ය මජ්ජත්තතාව ගන්නවා. මේ උපේක්ෂා සම්භෝග්‍යයන්ගේ ඇතිවීමට ඒක හේතුවක්. සත්‍යයන් කෙරෙහි මදහත් බව, මධ්‍යස්ත බව. ඒතකොට බොහෝ සෙයින් වන්නේ තමාගේ කියා ඇලෙන එකක්. අන්‍යයන්ගේ නම් ඒ තරම් එහෙම ගැටියක් නැහැ. මධ්‍යස්ත වීමට වඩා සමහර විටක නුරුස්නා බව එහෙම ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ කොහොම හරි මේ දෙකම හොඳ නැහැ. ඇලෙන බව හා ගැටෙන බව කියන දෙකම නැතුව මදහත් බව. මදහත් බව. බොහෝ සෙයින් තමන්ගේ කියා සැලකෙන දේවල් පිළිබඳව ඇතිවන්නේ ඇලෙන බව. අන්න ඒක කේලාය පුරතලිය. පුරසත්‍යයන් පිළිබඳව. සංඛාර කේලායනේ කිත්තිය. සත්‍ය මධ්‍යස්ථතා සංඛාර මධ්‍යස්ථ. සත්‍යයන් කෙරෙහි නදහස් වීම සංස්කාරයන් කෙරෙහි නදහස්. ඉතින් සංස්කාරයන් කෙරෙහි නදහස් වීමත් බොහෝ දෙනෙකුට නැහැ. සමහර කෙනෙක් කුඩා ළමයි හිම දැකලා ඇති තමාට තමා වඩාත්ම කැමති දෙයක් එහෙම තියෙනවා නම් ඕක වරින් වර වරින් වර සමහර විටක තමන් පාවිච්චි කරන්නේත් නැහැ. වරින් වර ඕක අරගෙන පෙට්ටගමේ හරි අල්මාරියේ හරි තියෙනවා නම් ඒක එළියට අරගෙන ඕක අත ගාලා එම කාර්යය අයිමත් තියෙනවා. ඒක සංඛාර කේලායන. ඒ තමයි සංඛාර කේලායන. ඒ ඒ තරම් මේකට ආදරේ. මේකට ආහාර. එහෙම කෙනෙකුට මධ්‍යස්ථ වෙන්නට බෑනේ. දැන් අපි ගනිමු. එහෙම දෙයක් කෙනෙකුගේ නැති වුණා නම් එහෙනම් මොකද වන්නේ? තමයි ඒ තරම්ම ආසාවෙන් සමහර විටක තමයි කොයිතරම් ආසද කිව්වොත් ඒ ඇඳීමෙන් පැළඳීමෙන් මේක ටිකක් නරක වේවිද කියලා ඒකේ තියෙන හොඳ තත්ත්වෙම තියාගන්න සමහර විටක තමයි ආරක්ෂා කරලා. ඒ දෙම නැති වුණොත් එහෙම හිතට මහා සමාරුවක්. ඒ නිසා මදහත් උගන්වනවා. ඒතකොට සත්ත්‍ය කියලා එන සංඛාර කියලා එන කියලා දෙකක් තිබෙනවා. අන්න ඒ දෙක නැතිව සත්ත්‍ය මධ්‍යස්ථතාව සංඛාර මධ්‍යස්ථතාව තිබෙනවා. සත්‍යයන් කෙරෙහි නදහස් වීම හා සංස්කාර සංස්කාර කියන්නේ මේ නොඑද්දී වස්තු පිළිබඳව නදහස් වීම. සත්‍ය ඒ සත්‍ය මධ්‍යස්ථතා සංඛාර මධ්‍යස්ථතා ඊළඟට දක්වන්නේ සත්‍ය සංඛාර කියලා එන පුද්ගල පරිවර්ජන. සත්‍යයන් කෙරෙහි බොහෝ ඇල්ම ඇති සංස්කාරයන් කෙරෙහි බොහොම ඇල්ම ඇති ඒවා වෘතල් කරන එහෙම පුද්ගලයන්ගේ අසුර අත්හැරීම අසුර අත්හැරීම ඒක ඉතින් ඒක තේරෙනවානේ දැන් අපි ගනිමු කවුරු හරි දරුවෙකු හොරතල් කරන තැනකට ගියොත් එහෙම මොකද කරන්නේ ඊළඟට අනිත් එක්කෙනා කෙනෙක් කෙනෙක් දරුවෙකු හොරතල් කරමින් ඉන්නවා ඒ තැනට තව කෙනෙක් යනවා එයා මොකද කරන්නේ එයත් ඒකට සම්බන්ධ වෙනවා. එයත් ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ තැනත් අපි ගනිමු භාවනා කරන කෙනෙක් කියලා. භාවනා කරන කෙනෙක් ඒ තැනත් තමාගේ సంతානෙහි ඒ භාවනා කර්මයේ උසස් ත්‍ත්වයට නංවා ගැනීම සඳහා මේ උපේක්ෂා සම්බෝධ්‍යංගයේද වැඩි යුතු කෙනෙක්. උපේක්ෂා සම්බෝධ්‍යංගයට මොකක්ද වන්නේ අපෙන්ට කියන කරතල් කරන්න පටන් ගන්නවා. එතකොට ඒක තමා ඒ පැත්තට වැටෙනවා. එවිට තමාට භාවනා ආදී අමතකයි. එතකොට අමතකයි. ඒ නිසා කියනවා සත්‍ය සංඛාර කියලා යන කුද්දල පරිවර්තන. එහෙම කුද්දලයන් ඒ අවස්ථාවේදී එහෙම ආශ්‍රය නොකිරීම පරිවර්ජනය. ඊළඟට දක්වනවා සත්‍ය සංඛාර මධ්‍යස්ථ කුද්දල සේවනතා සත්‍යයන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි මදහත් බව ඇති කරගෙන සිටින පුද්ගලයන් ආශ්‍රය කිරීම. එතන මෙහෙම පුද්ගලයන් ආශ්‍රය කිරීමට ලැබෙනවා නම් බුද්ධ කාලේ නම් බොහොම සුලභයි. එහෙම පුද්ගලයන් ඒ අය වචනේ පරිසමාප්ත්‍යයෙන් මුළු වචනේ එහෙම පිටින්ම අර්ථයෙන්ම එහෙම පුද්ගලයෝ සත්ව සංස්කාර කියලා යන්නේ එහෙම පිටින්ම නැති කරගෙන ඔවුන් කෙරෙහි මධ්‍යස්ථතාව ඇති පුද්ගලයන් නම් කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ. අනේදා උතුමන් ඒ අතුරු කරන්නට ඇත්නම් ඒක ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය උපදවා ගැනීමට හේතුවක්. අනුකාරණයේ හැටියට දක්වා තිබෙන්නේ තබ්බි මුත්තතා තබ්බි මුත්තතා කියන. තබ්බි මුත්තතා කියන්නේ ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමේ අදහස දියුණු කර ගැනීමේ අදහස නිතරම පැවතීම. ඒ පැත්තට නැඹුරු වූ බව අදිමුක්ති කියන එක මා මීට කලින් දවසේ විස්තර කළා අදිමුක්ති කියන අදහස. Tamanගේ සිතේ තිබෙන නැම්ම මේ පැත්තට බර වීම, හැරීම. ඒකයි තදදි මුක්තතාවය. ඒ තදදි මුක්තතාව හැම බෝධ්‍යංගයක් පිළිබඳවම දක්වනවා. ඒ ඒ බෝධ්‍යංගය වඩා ගැනීමේ දිනු කර ගැනීමේ අදහස් ඇති බව. ඒ අදහස සමාජයේ කවර ඉරියව්වකදී සමාජ පවතිනවා නම් අන්න ඒක තදදි මුත්තතා. දැන් ඔය කීවේ බෝධ්‍යංග පිළිබඳව ඒ බෝධ්‍යංගයන් පිළිබඳ සමතත්වයේ ඇති කර ගැනීමට උපකාරක ධර්මය තමයි මේ උපේක්ෂා සම්බෝධ්‍යංගය ඒ උපේක්ෂා සම්බෝධ්‍යංගය දියුණු වූ තරමට කෙනෙකුගේ භාවනා කර්මයේද දියුණු වෙනවා. ඒක එක විදිහකින් අනුත්සාහික වගේ දියුණුවන්නේ. අනුත්සාහික වේ කීවේ ඒ උත්සාහය නැත්නම් වීරිය නැතිව නිසා නෙවෙයි. ඒ වීරිය ඇති වෙනවා. නමුත් ඒ වීරිය උපදවා ගැනීම සඳහා Taman කරන 아무තු ව්‍යාපාරයක් නැතිව. නැතිව. ඒ එහෙම වන්නේ මේ සියලුම ධර්ම ඒ භාවනා කර්මයේ යෝග්‍ය පරිදි මනසේ පැවතීම නිසා මනසේ පැවතීම නිසා ඒක මේ සෝබන ධර්මයන් පිළිබඳව කිදිය යුතු දෙයක් ඒ ඒ මේ කුසල කර්මයක් යහපත් දෙයක් හරි හැටියට සිදු කිරීම සඳහා ඒ සෝබන ධර්මයන් පිළිබඳව ඔය කියන ලද ඒ මදහත් බව ඒ ධර්මයන්ගේ ඌමනාවට වඩා මේ උත්සන්න බවක් හෝ එහෙම නැත්නම් වමනා තරම් හෝ නොදීවුණු බවක්. මේ දෙකම නැති. එක තරමක එක මට්ටමක පිළෙන්නට. මේ මට්ටම කුමක්ද? භාවනාව හරියට සිදුවීම වනවනම් ඒක තමයි නියම මට්ටම. මේ தත්වය ඇති කර ගැනීම සඳහා උපකාරක බෝධ්‍යංග ධර්මයේ තමයි මේ උපේක්ෂා සම්බෝධ්‍යංග නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. විබෝධ්‍යංග පිළිබඳව කතා කරන විට විබෝධ්‍යංග මේ පිනතුනක් ආයතේ බෝධ්‍යංග ඒ ಗುಣධර්ම වර්ධනයට මාර්ගඵලාභිගමයට උපකාරක ධර්ම පමණක් නොවේ මේවා කෙනෙකුගේ సంతානය තුල පවත්නා නාම ධර්ම පිළිබඳ වූ රෝගයන් දුරු කිරීමට ඉවහල් වන බව නම් අපට තේරෙනවා නේ නාම ධර්මයන් පිළිබඳව තිබෙන රෝගී බව තමයි සිතේ ලෙඩ තමයි මම ඊට කලින් දවසක කීප පරිදි සිතේ ලෙඩේ හැටියට සරියුත්හාමුදුරුවන් වදාළේ සක්කාය විච්‍ය සක්කාය විච්‍ය අනේ සක්කාය විච්‍ය ප්‍රධාන කොට ඇති යම් තාක් සිතේ ලෙඩ තිබෙනවා නම් ඒ අකුසල පක්ෂයේ වශයෙන් ඒවා ගන්නට තිබෙන්නේ ඒ සියල්ලම දුරු කර ගැනීමට උපකාරක බවක් මේ බෝධ්‍යංගවල තිබෙනවා ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍තිමේ භික්කවේ ධම්මා අපාර පාරං ගමනාය සංවත්තන්ති කියලා. අපාරේ කියන මෙතර සිට ඊතර සංඛ්‍යාත වූ නිවනට පැමිණීමට උපකාරක හේතු වන ධර්ම හතක් කියලා. මේ බෝධිංග හත වදාළේ. එතකොට ඊතර වූ නිවනට පැමිණෙන්නට පුළුවන් ය මේ මෙතර පිළිබඳව පවත්නා කෙලසුන්ගෙන් ඉවත් නොවි නිසා කෙලෙසුන් හේතු පිටීම නැති කර ගැනීමට මේ බෝධිංග උපකාරයි. ඒ නාම ධර්ම පිළිබඳ. ඊළඟට මේ ශාරීරිය පිළිබඳ ශාරීරියේ දෙලෙඩ නැති කිරීමට ඒ බෝධිංගයන් හේතු භූත වන බව අපට පෙනෙනවා බුදුරජාණන් වහන්සේම බෝධිංග පිරිත් දේශනා කිරීම බෝධිංග සූත්‍රය. කසපහම්දුරන්ටත් දේශනා කළ අපි පිළිගුවාවේ වාසය කරපු කාලෙදී අසනීපව සිටින විට බුදුරජාණන් වහන්සේ එතනට වැඩ සත්තිමේ කස්සප බුද්ධංගා මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලීකතා එයාදි වශයෙන් උන්වහන්සේ වදාළා. ඉතින් ඒ කාශ්‍යප හාමුදුරන්ගේ අසනීපය සුව වුණා. මුගලන් හාමුදුරන්ටත් ඒ විදිහටම බෝධ්‍යංග පිරිත් වදාරලා කියලා. වෙන කක්කබා බුදුරජාණන් වහන්සේ අසනීපව සිටි අවස්ථාවකදී චුංග කියන හාමුදුරුව මහා චුංග හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට ඒ බෝධ්‍යංග සූත්‍රය වදාළා. සත්තිමේ බන්තේ බොජ්ජංගා භගවතා සම්මගක්ඛාතා භාවිතා බෞලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගත්තන්ති කතමේ සත්ත්ව සති සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මගක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඔය විදිහට ඒ හත වතාව. ඒ හත වතාවලා ඉවරුණාට පසු බුදුරජාණන් වහන්සේ ඒ අසනීපය යෙන් නැගිට්ටයි කියන අසනීපය සෝුණයි කියලා දක්වනවා. අනේ එහෙම බලයකුත් මේ බෝධ්‍යංග වල තිබෙනවා. ඒ නිසා මේ බෝධ්‍යංග පිළිබඳ ඌ ඒ පිරිත් අන්‍යයන්ට කියන විට ඒ ඒ බෝධ්‍යංග පිරිත අහන තැනත්තා ඔහුට යම් ගුණයක් ලබා දීම් වශයෙන් නම් තමා කියන්නේ ඔහුගේ නම සඳහන් කොට ඒ පිළිප කියන්නට කියලා මේ චන්දිවිලහමඳුර පොතේ ලියලා තියෙනවා. අපි ධම්මිකට නම් කියන්නේ ඒ නම කියලා කියන්නට ඕන. සත්‍යනේ ධම්මික දුච්ඡංගා භගවතා සම්මදක්ඛාකා භාවිතා බහුලීකතා ධම්මගතේ නමයි කියන්නේ එහෙම කියන්නටයි කියලා උගන්වනවා. ඒකෙන් අසනීප සුව වෙනවා. මා දන්නවා මා ගිහිලා කියලා කියනවා ඒ පිරිත ස්පිතාලයට. ඒ බොහොම අමාරුවෙන් සිටි අවස්ථාව හෘදයාබාධයේ කියන අමාරුවෙන් සිටියේ. ඒ මං ගිය වෙලාවට මාව අන්න ගන්නටත් බැරි වුණයි කියලායි කිව්වේ. පස්සේ මම මේ පිරිත කියලා ටිකක් වෙලා අනකොට කතා කරලා කිව්වා මට බොහොම සුවයක් දැනුණයි කියලා. කියලා ප්‍රශ්නෙත් මට ඒ පිළිබඳව ඒ පණිවිඩයක කෙවලා තිබුණා. ඒකේ තිබෙනින් බලයක්. බුදුරජාණන් වහන්සේගේ නැත්නම් බුදුරජාණන් වහන්සේම වදාරන්නේ ඒ පිරිතේ එහෙම බලයක් තිබෙනවා. විශේෂම බෝධ්‍යංග පිරිත. ඉතින් ඒ කෙලෙස් රෝග නිවාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන ඒ බෝධ්‍යංග ධර්ම හත ශාරීරික වශයෙන් හටගන්නා ආබාධ දුරු කර ගැනීමට දුක්ඛකාරයි. ඒ වැඩියෙන්ම උපකාරකයි ඒ පිළිබඳව දන්නා අය. දන්නා දැන් බෝධ්‍යංග පිළිබඳව දන්නා කෙනෙකුට තවත් කෙනෙකු ගිහින් ඒ බෝධ්‍යංග පිළිබඳව ඔය පිළිප කියනවා නම් ඒකෙනෙක්ට දන්නව මොකක්ද කියන්නේ. ඒ නිසා ඒ නිසාම ඇතිවන චිත්තජ රූප චිත්ත නිසා ඇතිවන රූප කියන්නේ ඒ රූප හොඳ චිත්තජ රූප. ඒ චිත්තජ රූප වල බලයෙන් මේ නරක රූප නිසා ඇතිව තිබෙන මේ ආබාධය අර හොඳ රූප ඉපදවීමෙන් දුරු කරන්න. හරියට ඒක රෝග නිවාරණයට දෙන බෙහෙතක් වගේ. අනෝ කරුණු අද අපි ඉගෙන ගනිමු. ඊට පස්සේ මම ඊළඟට කියන්නට තිබෙන්නේ මම හිතන්නේ බෝධ්‍යංග වලට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍ය පිළිබඳනේ සත්‍ය පබ්බයයි එන්නේ. අනිත් දවසේ සිට ඒ සත්‍ය පබ්බය පිළිබඳ විස්තරය ඒ සතිපට්ඨාන සූත්‍රයේ වෙන විස්තරය කීමට බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමයේ පිනතුන්ට කියන්නට ඕන